නමෝ බුද්ධාය අපගේ ಪರම පූජ්‍ය වේවා ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්මයා පළමුවෙන්ම අපි ගොඩාක් පින් අනුමෝදන් කරන්න ඕන නැවත නැවතත් අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට හේතුව මේ අරහත් මාර්ගය අරහත්ත්වයට පත්වෙන වැඩපිළිවෙල ගැන තියෙන කොටස මම හිතුවා කාරණා කිහිපයක් මුල් කරගෙන එකක් තමයි දායකත්වයේ දරණ පින්වතුන්ට මේ වියදම දරන්න අමාරු වේදිකටම ඊළඟට තමයි අරහත් මාර්ගය ගැන විස්තර කරන එක අහන්න තරම් අද කාලේ අය පින්වන්තද එහෙම හිතිලා මට හිතුණා මේ මිලින්ද ප්‍රශ්නේ තුන්වෙනි පොත කරලා අවසන් කරලා මේ මිලින්ද ප්‍රශ්නේ කතා කරන එක අපි ඒ වැඩසටහන නතර කරමු කියලා. නමුත් මාගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ තමයි මට කිව්වේ මේ අරහත් මාර්ගයෙන් මිනිසුන්ට ඇහෙන්න හරස්වන්න කියලා. අනිවාර්යයෙන්ම මේ යෝග කතා යෝග කතා කියන්නේ නිවනට පුරුදු වෙන කෙනා ගාව තියෙන ගතිගුණ ගැන තියෙන විස්තරය අනිවාර්යෙන් කියලා දෙන්න මිනිසුන්ට කියලා. එතකොට මේ ධර්මයේ ඔබ අද ඉඳලා මේ අහන දහම් පද ඇසෙන්නේ ගුරු දෙවිඳුගේ ආශිර්වාදයෙන්. උන්වහන්සේ තමයි මාව මේකට යොමු කළේ. ඉතින් ඒ නිසා ඔබ අහන හැම බණ පදයක් ගානෙම හැම වැඩසටහනකදීම අනේ මේ සොඳුරු ධර්මය අහන්න අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ අපිට දායාදේ ලැබලා දුන්නනේ කියලා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය පතන්න අපේ ගුරු දෙවිඳුන්. මහන්සේ ඒ දහම් දායාදේ අපිට ලැබලා දෙනවා. ඉතින් මා මුලින් මේ කාරණාව සිහිපත් කරමින් මේක මේ මහත්යා මේ මේ අරහත් මාර්ගය ගැන විස්තර කරන කාරණාව හරි පුදුමයි. එහෙමයි ස්වාමී. දැන් අපිට මතකයිද කලින් වැඩසටහනේ රහතන් වහන්සේගේ හද මඩලෙන් මේ උපමා ගලාගෙන ගලාගෙන එන හැටි. ස්වාමීන් මේ උපමා ස්ථාන පිළිබඳව මනස යොමු වෙන හැටි අපිට හිතන්න. ඒකනේ මේ මෙච්චර ගන්න ඕන මෙච්චර ගන්න ඕන මෙච්චර ගන්න ඕන. එහෙමයි ස්වාමීන්. මහත්මේ මෙහෙම හිතන්නකො මේ වාගේ දේවල් උපකල්පනය කරන්න පුළුවන්ද ප්‍රබන්ධ කරන්න පුළුවන්ද කිසිසේත් නොහැකි. මේ වනාහි ඒකාන්තයෙන් සත්‍ය දෙයක්. මිලිඳු රජුරෝ නාගසේන මහරහතන් වහන්සේගේ ජීවිත කතා ඒකාන්ත සත්‍ය කතා. මේ ධර්මයේ ඒකාන්තයෙන් සත්‍ය ධර්මයක්. ඉතින් ඒ නිසා අද ඉඳලා අරහත්ත්වයට පත් වෙන හැටි ඒකට කෙනෙක් හිතක් කොහොමද වඩන්නේ? එතකොට අද කාලේ රහතුන් ඉන්නවද නැද්ද? කියනව මේකෙන්ම තේරෙනවා. නිශ්චය කරගත්තා. තමන්ටම තේරෙනවා. එහෙමයි ස්වාමී. තමන්ටම තේරෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අරහත් මාර්ගයේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා අනුපූර්ව හික්මීමකට අනුපූර්ව ක්‍රියාවකට අනුපූර්ව ප්‍රතිපදාවකට බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙනවා. ඒකට තියෙන සූත්‍ර දේශනා තියෙනවා. දීඝනිකායේ පළවෙනි පොත් වහන්සේගේ තියෙන සීලකන්දේ කියලා. ඒ සූත්‍ර දේශනා ඒ සියල්ලගේම තියෙන පිළිවෙල රහත් වෙන්න තියෙන වැඩ පිළිවෙල මාර්ගය. ඊළඟට ගණක මොග්ගල්ලාන සූත්‍රය. එහෙමයි. ශ්‍රද්ධාවෙන් යුතුව පැවිදි වුණාට පස්සේ කෙනෙක් කේසරවලු බාලා ඒ භික්ෂුව ආචාර ගෝචර සම්පන්න වෙන්න ඕන. ඇවතුම් පැවතුම් වලින් පෝසත් වෙන්න ඕන. එහෙමයි ස්වාමීන්. ඊට පස්සේ මේ භික්ෂුව අනුමාත්‍ර වරදී බය දකිමින් සිල්වත් වෙන්න ඕන. එහෙමයි. ඊට පස්සේ මේ භික්ෂුව ගන්නා වූ ආහාරය ප්‍රතිවිසා කරන්න ඕන. Taman ආහාරයක් ගත්තත් ඊළඟට දා මේ කුටිසෙනසොන පිහිටියත් බෙහෙතක් ගත්තත් ඊළඟට මේ සිවුරු පෙරෙව්වත් ප්‍රතිවික්ෂා කරන්න මම මොකටද මේක කරන්නේ ස්වාමීනි ප්‍රතිවික්ෂාව අයත්වන්නේ නුවණින් විමසීමටද නුවණින් විමසීමට මම මේ කුමක් පිණිසද මම මේක කරන්නේ කියලා. ප්‍රත්‍ය නිසා පුරුදු වෙනවා. එහෙමයි. ඊළඟට ගෙන්ගිට පිඩුසිඟා වඩෙමින් පිඩුසිඟා යැපෙමින් ජීවත් වෙනවා. ඊළඟට ඒ නිදි මරාගෙන නිදි වරාගෙන සක්මන් කරමින් ඉඳගනමින් පුරුදු වෙනවා. ඉන්ද්‍රිය සංවරය පුරුදු වෙනවා. ඊට පස්සේ භෝජනේ මාත්‍රඥ වෙනවා. කියන්නේ ආහාරගෙන ඒ ආහාර ප්‍රත්‍යවේක්ෂාව හොඳට පුරුදු කරනවා. ඊළඟට ඒ විදිහට පිළිවෙලට මේක වඩලා ඊළඟට සමාධිය පුරුදු කරගන්නවා. ධ්‍යාන පුරුදු කරගන්නවා. ඊළඟට ඥාන වඩන්න පුරුදු කරගන්නවා. ඉතින් මේක පිළිවෙලට බුදුරජාණන් වහන්සේ අරහත්ත්වයට පත් වෙන්නේ මෙහිමයි. පින්වත් ගණක මොග්ගල්ලාන්ට කියන ගණක මොග්ගල්ලාන මේ බුද්ධ ශාසනය පටන් ගත්ත තැනම රහත් වෙන්නේ නැහැ කිව්වා. එහෙමයි සාම. ඝනක මොග්ගල්ලාන සාගරයක් වුණත් පටන් ගත්ත තැන ගැඹුරු නෑ කියලා. ස්වාමිනේ පහරාදු සූත්‍රය <laughs> ඒකනේ. ඒ වගේ පිළිවෙලට තමයි කියන්න තියෙන්නේ. ඒතකොට මේ පිළිවෙලව පැවිදි වුණාට පස්සේ ඒ පිළිවෙලව දිනු කරන්න තියෙන මේ පිළිවෙලින් දිනු කරන්න තියෙන අරහත් මාර්ගයේ ගුණධර්ම දියුණු කරගන්නට බාහිරින් ගන්න උපකාරය තමයි නාගසේන මහරහතන් වහන්සේ මෙතන විස්තර කරන්නේ. දැන් අපි ගත්තොත් එහෙම පළවෙනි කාරණා බූරුවාගෙන් ගත යුතු නැත්නම් ගාද්‍රබ ගාද්‍රබය කියලා කියන්නේ. බූරුවාගෙන් ගත යුතු පළවෙනි අංගය. ඒතර මේක මහාන වෙච්ච කෙනා ඉස්සලාම කරන්න ඕනේ මේක කියන කතාව නෙමෙයි මෙතන තියෙන්නේ. එහෙමයි ස්වාමී. ඒක තේරුම් ගන්න ඕනේ. මේ කියන්නේ ගුණධර්ම. ආරහත්වයට පත් වෙන කෙනාගේ ගුණධර්ම. ඉතින් ඒ නිසා පිළිවෙලට අයන්න ඉඳලා කොහොමද දිනු කරන්න ඕන කියන කාරණාව ඝනකොමොග්ගල්ලාන සූත්‍රයේ ඊළඟට දීඝනිකායේ සීලක්ඛන්ද සූත් මේ සීලක්ඛන්ද කී තියෙන සූත්‍ර දේශනා නොයෙකුත් සූත්‍ර දේශනාවලින් මේක පිළිවෙලට වඩාගෙන යන හැටි තේරෙනවා ඊළඟට අඩුපාඩු හදාගෙන මෛත්‍රියක හිත පිහිටුවගෙන මේ මාර්ගයේ වඩන හැටි සංකදම සූත්‍රයේ තියෙනවා. ඊළඟට පංච උපාස්කන්ධයේ මේ විදර්ශනා කරගෙන ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන මේ මාර්ගයේ වඩන හැටි වීණෝපම සූත්‍රයේ තියෙනවා. මේ වාගේ 17000කට ආසන්නව දැන තිතුරු වෙලා තිබෙන සූත්‍ර දේශනාවලින් මේ මාර්ගය පෙන්නනවා. ඒක තමයි අනිකාම් මේ නිකම් බහූබූත දෙඩවිලි නෑ මහත්ය මේ අරහත් මාර්ගයේ. සොඳුරු මාවතක් නේ ලෝකේ සනසවන දෙයක් නේ. මිනිසුන් පුදන දම්පැන් වලට මිනිසුන්ට මහත්ඵල මහානිසංස ලැබෙන ජීවිතනේ අරහත් ජීවිත. නේද? අද කාලේ කාලගෝටි කට හැකර කන්නේ තියෙන්නේ. මිනිසුන්ගේ මිනිසු මුලා කරන ඒවා. අහෝ මේ සත්‍යයන්ට කවදානම් අරහත්ත්වයක් සාක්ෂාත් වෙන්නද? දැන් මෙතන තියෙනවා. ඔන්න දැන් මේ හරි මේ සොඳුරු ධර්මයේ කන් යොමු කරගෙන අහන්න. අරහත් මාර්ගය කියන්නේ කියනවා ස්වාමිනී නාගසේනයන් වහන්සේ බෝරුවාගෙන් ගත යුතු එක අංගය කොමක්ද? දැන් මතකයි අර. අර ඉස්සෙල්ලාම උපමා පිළිවෙලට මහානන් රජුරෝ. එහෙමයි සර්. ඊට පස්සේ කියනවා මහරජාණෙනි බෝරුවා කසලගොඩේ ගොඩ අසල හෝ සතරමන් හන්දියක හෝ ගම් දොරකඩ හෝ වී පොතු රැස දැමූ තැනක හෝ යම් තැනක නිදයිද ඔහු නිින්ද බහුලව නොකරයි. බෝරුවාගේ ස්වභාවය තමයි කොහේ හරි බුදියා ගත්තද ඒකා ගොඩක් කළා බුදියා ගන්නෑ. එහෙමයි ස්වාමී. ඒ රහත් වෙන්න නම් බෝරුවාගේ ඔන්න ඔය ගුණේ ගති ගුණේ ගන්න ඕන. එහෙම මහරජාණෙනි පිළිවෙතේ යෙදෙන භික්ෂුව විසින් තන ඇතිරිලියේ කොළ ඇතිරිලියේ ලී ඇඳේ පොළවේ යම් තැනක සම්කඩ අතුරා නිදාගත යුත්තේය. නිින්ද බහුලව නොකල යුත්තේය. මහරජාණෙනි බෝරුවාගේ මේ අංගයේ ගත යුත්තේය. එහෙමයි ස්වාමී. මේ නිත ගොරවා ගොරවා පෙරලා දවසේ වරු ගණන් බුදියාගෙන්දි නෑ අරහත් මාර්ගය. එහෙමයි. එහෙනම් මේ අපි නම් දැන් නිින්ද ගැන ලොකු අපේක්ෂාවක් තියෙනවනේ දැන් මේ විරාමය ලැබෙයි නින්දුවම නැහැ ආදි වශයෙන් නේ ඔව් සමහර අය දැන් මේ මිලින්ද ප්‍රශ්නේ ඉවර වෙනකල් ඉන්නේ නැති බුදියා ගන්න. එහෙමයි ස්වාමී. ඉතින් ඒ නිසා මේ අරහත් මාර්ගයේ යන කෙනා නිින්ද බහුලව කරන්නේ. නිින්දට හරියට බැට දෙන කෙනෙක්. ඇයි මහත්තයා මේ අද මෙතන අපි බලමු විස්තර මහරජාණනි දේවාති දේව වූ භාග්‍යතුන් වහන්සේ විසින් මේ වදාරන ලද්දේ. ඔන්න බුද්ධ වචනේ. මහණෙනි මෙකල මාගේ ශ්‍රාවකයෝ අප්‍රමාදීව කෙලස් තවන වීරියෙන් යුතුව ප්‍රදන් වීරිය තුල කොට්ටය පිනිස හිසට දරකඩ තබා සැතපී වාසය කරති. පින්වත් මහත්ය බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදු වෙලා පළවෙනි අවුරුදු 20ෙම සංඝයා හිසට තියලා තියෙන ලී කොටයක්. කොට්ට නෙවෙයි. පස්සේ කාලයක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි යම් කාලයක කොට්ට හිසට තියන්න ගත්තද සංඝයා අරහත්ත්වයටපත් වෙන පිරිස අඩු වුණා කියනවා. එහෙමයි සාමි. මහත්ය ඔළුවට තියෙන කොට්ටේ බලපාපු හැටි බලන්නකෝ ස්වාමීන් වහන්සේ වීරයක්, තරම් නින්ද ප්‍රතික්ෂේප කිරීමක් නේද? එහෙමයි ස්වාමීන්. ඉතින් ඒ නිසා මහත්තයා මේ අරහත්ත්වයට පත්වීමට හිස තියෙන කොට්ටේ බලපාන හැටි. එහෙයි. ඒ කියන්නේ අපිට සැප පහසුකම් වැඩි වෙන්න වැඩි වෙන්න නිින්දට ආහාර ලැබෙනවා. නිින්ද අඩු වෙන්න අඩු වෙන්න නිවනට ආහාරය ලැබෙනවා. නේද? එහෙමයි. එතකොට ඔන්න නිදා ගැනීම. ස්වාමීනි නිින්ද නීවරණ ධර්මයකුත් වෙනවද? නීවරණ නිින්දට නිින්ද නීවරණ ධර්ම නිදි කිරා වැටීම. එහෙමයි ස්වාමීනි. තීන මිද්දේ. තීන මිද්දේ. මහරජාණෙනි ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් මහා තෙරපාණන් වහන්සේ විසින් ගෞරවය බලන්න. මහරජාණෙනි ධර්ම සේනාධිපති සාරිපුත්ත මහා තෙරපාණන් වහන්සේ විසින් මේ වදාරන ලද්දේ පළඟක් බැඳ වාඩි වූ කෙනෙකුගේ ධනයිස් දෙක වැස්සට නොතමීනා කාය ජීවිත දෙකේ ආසාව අත්හැර විරවඩන භික්ෂුවට ඒ ඉතා පහසුවකි. සාරිපුත්ත මහ රහතන් වහන්සේ වඩා වදාලා ඉඳගත්තට පස්සේ ධනයිස් දෙක වැස්සට දෙමින් නැත්තම් හොඳට ඇති ඒක. ඒ කියන්නේ ඒ කාලේ රහතන් වහන්සේලා බුදියා ගන්න තැන නෙවෙයි හෙව්වේ පළඟක් බැඳගෙන ඉඳ ගන්න තැන. එහෙමයි ස්වාමී. මේ රහතන් වහන්සේලා <laughs> මේ අරහත් මාර්ගය. හරි අద్భుතයි මහන්තයා. අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 25ක් නිදාගෙන නැහැ. අවුරුදු 25ක් නිදාගෙන නැහැ. අවුරුදු 25ක් නිින්ද ඇවිල්ලා නැහැ. අනුරුද්ධ මහරහතන් වහන්සේ නිදාගත්තේ නැති අවුරුදු ගාන අවුරුදු 50ක්. ස්වාමීනි මේ පැවිදි භූමියට පැමුණා. පැවිදි භූමියටපත් වෙනවා. එහෙමයි. අනුරුද්ධ මහරහතන් වහන්සේ දීර්ඝායුෂයට පුත්තමි. එහෙමයි. චක්කුපාල මහරහතන් වහන්සේ නිදා නොගැනීම ඉඳලා ඇස් දෙක අඳවන. ඒත් අරහත්ත්වයටපත් වෙනවා. එහෙමයි ස්වාමීනි. අරහත්ත්වයක් නැති අපේ ජීවිතේ නින්දට නින්දා වේවා. කෙලෙස් සහිත අපේ ජීවිතේ නින්දට නින්දා වේවා. ඉතින් ඒ නිසා මේ ඕන්න අරහත්ත්වයටපත් වෙනවා. බෝරුවගෙන් ඒ අංගික බෝරුව කවදාවත් සෑහෙන බුදියන්නේ නැහැ. කොහේ හරි මුල්ලක බුදියා ගත්තාද ඉක්මනින් ඇහැරෙනවා. දෙවෙනි කාරණාව ඕන්න අරහත් මාර්ගය පුරුදු කළ යුතු දේවල්. මා අහනවා ස්වාමීනි නාගසේනන් වහන්සේ කුකුලාගෙන් ගත යුතු අංග අංග පහමනවාද? එහෙමයි. කියනවා මහරජාණෙනි කුකුලා සවස් කාලේ නිසි වේලාවට ළඟින්ට පැමිණේ. කුකුලා කොයි දීපක් කරේ ගියා හැන්දෑ වෙනකොට ළඟින තැනට එනවා. ඒ වගේම මහරජාණෙනි පිළිවෙතේ යෙදෙන භික්ෂුව විසින් නිසි වේලාවට සෑමිඳුල ඇමද වළඳන පරිභෝග කරන පැන් ගෙනවි තබා ශාරීරී පිළිදැගුම් කොට ස්නානයේ කොට චෛත්‍ය වැඳ වැඩිමහලු භික්ෂුන් බැහැ දකින්ට ගොස් නියම කාලයට ශූන්‍යාගාරයට පිවිසිය යුතුයි. මහරජාණෙනි කුකුලාගේ මේ අංගය ගත යුතුයි. කොහේ läග්ගත් කුකුලා හවස් වෙනකොට ලගින තැනට එනවා. ඒ වාගේ භික්ෂුව මලු පෙත් මං අමදලා සෑය බෝධිය වැඳලා වැඩිමහලු ස්වාමීන් වහන්සේලාට වැඳලා පිරිසිදු ඇඟ ආතපය සෝදාගෙන පිරිසිදු වෙලා ඒ කටයුතු කරලා මේ භික්ෂුව තමන්ගේ විවේකයෙන් බණ භාවනා කරන තැනට එන්න ඕන. කුටියට එන්න ඕන. කුටියට එන්න ඕන. එහෙමයි. ස්වාමීන් වහන්සේ එනකොට කරන දේවල් ටික බලන්න. ඒ තමයි සෑම ඉඳුල හැමද. එහෙමයි ස්වාමීන්. වළඳන පරිභෝග කරන පෙම් පෙරලා. එහෙමයි. ඊළඟට ශාරීරිය සෝදාගෙන විස්නානය කරලා චෛත්‍යයක් වැඳලා වැඩි මහල් ස්වාමීන් වහන්සේ මේ හවස් කාලේ වැඩ පිළිවෙල කියන්නේ. වැඩි මහල් ස්වාමීන් වහන්සේලා බෑදාගෙන ගිහිල්ලා ධර්මයෙන් කතා කරලා නියම කාලයට ශුන්‍යාගාරයට පිවිසිය යුතුයි. එහෙමයි. ඒතකොට මහත්තයා අද කාලේ අද කාලේ මේ වත් පිළිවෙත් ඒක දැක්කනේ වත් පිළිවෙත් වලින් සරු භික්ෂුවක් ගැන නේද මේ කියන්නේ. වත උපකාර වෙනවා ස්වාමීන් වහන්සේ. වත් පිළිවෙත් උපකාර වෙනවා. ඒතකොට දැන් සමහර විහෙරවල ඉන්නවා උපදේශක් ගන්න වැඩිමහල් භික්ෂුවක් නැහැ. එහෙමයි. කරනද මේ ධර්මය අහන භික්ෂුන් වහන්සේලාත් ඇති අපිට තේරෙන්නේ මොනවා කරන්නද දැන් තේරෙනව නේද අපි මේ මාවතෙන් කොච්චර ඈතකට ඇවිල්ලාද කියලා එහෙමයි ස්වාමීනි ගුරුවරු ඇසුරු කරගෙන වාසය කරලා තියෙන්නේ අනිතක කොයි කොහේ ගියත් මේ හවස් වෙනකොට Taman ඉන්න තැන දෙනවා රෑ රාත්‍රියේ ගමන් බිමන් නෑ එහෙමයි ස්වාමීනි තැන් වල නැගිලි නෑ අවසරයි ස්වාමීනි මේ වස් කාලයේ විශේෂ කොට එහෙම ඕ එහෙම තියෙනවා ඉතින් ඒ මේක වෙනම කාරණාවක්. එහෙමයි ස්වාමීනි. මේක තියෙන මේ සෑමදා. එහෙමයි ස්වාමීනි. කුකුලාගෙන් ගන්න ඕන කියනවා. නිසි වෙලාවට වගින් දෙනවා වගේ තමන් වෙලාවට අර වත් පිළිවෙත් ටික කරලා තමන් බණ භාවනා කරන තැනට එන්නවා. එහෙමයි. ඊට පස්සේ තව දෙවෙනි කාරණා මහරජාන්නේ කුකුලා වේලාව නොවරදවාම නියම කාලයට නැගිටී. කුකුලා වෙලාවට නැගිටිනවා. ඊට පස්සේ එහි මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂුව විසින් වේලාව නෝරදවා නිසි කලට අවදිව සෑම ඉඳුල හැමද වළඳන පරිභෝග කරන පෑන් ගෙනවි තබා ශාරීරික පිළිදෙගුම් කොට චෛත්‍ය වන්දනා කොට නැවත ශූන්‍යාගාරයට පිවිසිය යුතුය මහරජාණෙනි කුකුලාගේ මේ දෙවන අංගයේ ගතියුත්තේ කුකුල වේලාවට අවදි වෙනවා. එහෙමයි ස්වාමීනි. භික්ෂුවත් වේලාවට අවදි වෙනවා. අවදි වෙලා මලු පිළිත් මං අමදලා පිරිසිදු කරලා පෑන් ඒ කටයුතු ටික බලලා ඊළඟට මේ සැතපිච්ච තැන පිළිවෙලක් කරලා චෛත්‍ය බෝධිය වන්දනා කරලා උදේත් වන්දිනවා රැයටත් වන්දිනවා එතකොට මේ කියන්නේ බලන්න ඒ කාලේ දඹදිව බුදුරජාණන් වහන්සේ පිරිනම් පල අවුරුදු 500කට පස්සේ විස්තර මේ කියන්නේ ඒ කාලේ සංඝයා සෑය බෝධි වැඳ වැඳ ඉඳලා තියෙනවා දැන් කාලේ ආරණ්‍යක අපි කියමු අශෝකෝකාරී චෛත්‍ය බෝධි තිබ්බොත් ආ ඒවත් දැන් පන්සල් වෙලා ඒවත් දැන් පන්සල් වෙලා. ආරණ්‍ය කියන්නේ ගස් කොළන් විතරයි තියෙන්න ඕන. මේ නිකං මේ නිකං සෝබන කතානේ මහත්තයා. කිසිම විමසීමක් නැතුව මොනවද දැනගෙනද මහත්තයා? අඩුම තරම් මේ පොතක්වත් කියවලාද? එහේ. නිකං මිනිස්සු නිකං සෝබනේට ඉඳලා සෝබනේට මෙයයි. නිකං මේ හිස් මිනිස්සුත් ඉන්නවා. දැන් ඔන්න අසපුවත් පන්සලක් වාගේ වෙලා චෛත්‍ය බෝධිය විහෙර ධ්‍යාන හදලා ආරණ්‍ය කියන්නේ රහතන් වහන්සේලා ඉන්න තැන් කියන්නේ මාර්ගඵලලාභයෙන් ඉන්න තැන් කියන්නේ ගස් කොළන් විතරයි. ඒතකොට කවුරුහරි මොකේ හරි ඊට පස්සේ මොකක් හරි වැඩක් නැහැ වා කියලා. චෛත්‍ය බෝධිය ගැන අපේ තියෙන අවබෝධය එතකොට නේද සාමී. ඒ සාය සෑය බෝධිය කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේටනේ. එහෙමයි සාමී. ශාස්ත්‍රුන් වහන්සේටනේ. ශාස්ත්‍රුන් වහන්සේ මේක වනේ වාසය කරනවා කියන එක ලේසි නෙවෙයි වනේ වාසය කරද්දී වනේ වාසය කරන භික්ෂුව හරි ප්‍රතිපදාවේ හිටියේ නැත්තම්. විශේෂයෙන්ම සීල ප්‍රතිපදාවේ තුනුරුවන්ට දිවිපිදු ප්‍රතිපදාවේ වාසය කරන්නේ නැත්නම් ඒ විශ්වගේ හිත අමනුෂ්‍යයන් විසින් ග්‍රහණය කරගන්නවා. කැලේ විසින් යට කරගන්නවා. එහෙමයි ස්වාමී. මේවා බොරු නෙවෙයි මහත්ය ඇත්ත දේවල්. ඊට පස්සේ නේ කාලයක් ගියට පස්සේ එක එක දේවල් කී කියා ඉන්නේ ඔය. එහෙමයි. මේක දැන් සමාල්ලාවට අපිට කියනවා අහවල් කැලේ අහවල් යෝගාවචරය මෙතන මෙහෙම කිව්වා. මෙහෙම කිව්වා මෙහෙම කිව්වා. ඒ කියන්නේ ඔවුන්ගේ හිත අමනස ස්පර්ශ කරලා එක එක පණිවිඩ දෙනවා හිතවලට. එහෙමයි ස්වාමීනි. අපිට නම් එහෙම පණිවිඩයක් දුන්නා කියමුද පණිවිඩයට වැඩිය අහෝ මේ භික්ෂුව මේ ග්‍රහණයට අහු වුණානේ කියන සංවේගය උපදිනවා. එහෙයි. ඒකයි. ඊට පස්සේ ඒ නිසා වෙලාවට අවදි වෙන එක තියෙනවා. දැන් අවදි වෙලා මල් පිස්මන් යමදලා ඒ ටික. එතකොට දැන් බලන්න මේ ප්‍රතිපදාව ගොඩාක් ඈත් වෙලා. ඊට පස්සේ බෝ මළු වලින් සෑ මළු වල වල් බිහි වෙලා කොළ වැටිලා ඒ ඔක්කොම උනාන ඉතින් අරහත් ප්‍රතිපදාව ඈත් වීමේ ප්‍රතිඵල ඉතින් මොනවා කරන්නද එහෙමයි ස්වාමීනි මේ රහතුන්ගේ යුගයනේ කියන්නේ ඒ රහතුන්ගේ යුගයේ හරියට සෑමලුව බෝමලුව බෙර ඇසක්සේ සමව සුදුසුදු පාටෙන් තිබිලා තියෙනවා. ඇයි නිතර අමදිනවනේ. හිත පිරිසිදු වෙනවා. හරි මාස්කරමත්. ඒකයි. ඇයි අර කුරුණෑගල අර මේ පුෂ්ප දේව මහරහතන් වහන්සේ උන්වහන්සේ අරහත් පිටපත් වුණේ සෑමලෝ බොමලවමද යමද ඉදින්නේ. ස්වාමීන් වහන්සේ කතා ප්‍රවෘත්තිය පවසන වෙලාවද? පවසන්න නම් පුළුවන් කෙටියෙන් වගේ. ඒ තමයි මේ උන්වහන්සේ සෑමලව ලස්සනට සිහියෙන් අමදින්නේ. ඒ අමදිනකොට මේ දැන් මාර්යා දැක්කා මේ මේ ස්වාමීන් වහන්සේ හිත සංසිඳවනවා මේකෙන්. ඊට පස්සේ ගවයෙක් විදියට ඇවිල්ලා ජරා කර කර ගියා වඳුරෙක් විදියට ඇවිල්ලා කොල කඩ කඩා ගියා කොහොම ගිහලා අවසානයේදී මේ කොරෙක් විදියට ඇවිල්ලා අර කකුල ඇදගෙන යන විදියට ඊට පස්සේ උන්වහන්සේ පින්ඩපාතේ ගමට වඩිනවා කවදාවත් කොරෙක් දැකලා නැහැ උන්වහන්සේ එකපාරම කල්පනා වුණා මේ මාර්යාමයි ඔබ මාර්යා නේද කියලා කිව්වා ඒකට එහෙම ඍජුව දැනගෙනම කතා කරපු ගමන් ඉන්න බෑ ඔහුට. ඊට පස්සේ ඔහු ආකාශෙ පෙනී හිටියා. ඊට පස්සේ කිව්වා උඹ ඇත්තම කෙනා නම් බුදුරජාණන් වහන්සේ මවලා පෙන්වන්නේ. ඒ හාම ඒ ස්වාමීන් වහන්සේගේ උපක්‍රමයට අහු වුණා. මාරේ අහු වුණා. දැන් ඥානෙට බලන්න කරන්න පුළුවන් දේවල්. බුදුරුව මැව්වා. එතකොට පුරුදු කරමින් ඉච්ච බුද්ධානුස්සතිය චිඳා වැස බුදුරුවේ. නැසෙයි තුලෙම හිත සංසිඳවන්නේ කෙලෙස් වල ආරහත්ත්වයටපත් වෙනවා. ආකාශෙ පෙනී හිටියේ. මේ අදටත් තියෙනනේ කුරුණෑගලේ පුෂ්පදේව ආරාම. ඉතින් ඒ නිසා මේ මලුපෙත් මං යනදීම දැන් තව ලංකාවේ තියෙන එක මේ ස්වාමීන් වහන්සේ නමක් ලංකාවේ එක විහාරයකට ගොඩ බැහැලා මලුව දැකලම හිතනවා මේ විහාරේ ඉන්න භික්ෂුන් වහන්සේ අරහත්ත්වයට පත්ලා ඉන්නේ කියලා. එච්චර ඒ බොමලුව දකින්නකොටම හිතෙනවා. ඇත්තටම මේ ස්වාමීන් වහන්සේ අරහත්ත්වයට පත්වෙච්ච කෙනෙක්. එහෙමයි. එතකොට ඒවත් එක තියෙනවා ඉතින්. දැන් මෙතන කියන්නේ උදේ පාන්දර නැගිටලා වත් පිළිවෙත් කරනවා කියනවා. අන්න ඒ භික්ෂුන් නම් මේ බුද්ධ ශාසනය මඟපල ලබයි කියනවා. ඊට පස්සේ තියෙනවා මහරජාණනි කුකුලා පොළොව සාරසාර අනුභව කළ යුතු ගොදුරු ගිලිනවා. කුකුලා පොළොව හාරලා හාරලා දැකලා දෙනවා. එහෙමනේ ස්වාමීන් වහන්සේ. ඕන තැනක මේ හාර හාර නිකන්නේ. ඒ වාගේ භික්ෂුවක් විසින් නුවණින් විමසා විමසා අනුභව කළ යුතුයි කියනවා. ප්‍රාක්තිවේසා කළා. නේව දවායන මදායන මණ්ඩනායන විභූෂනාය මේ ආදි වශයෙන් ජවයේ පිණිස නොවේ මදේ පිණිස නොවේ සැරසීම පිණිස නොවේ මම මේ ආහාර ගන්නෙ අලංකාරය පිණිස නොවේ හුදෙක් මේ කයෙහි පැවැත්ම යැපීම විහිස දුරු කර ගැනීම පිණිස බඹසරට අනුබල දීම පිණිස මෙසේ පැරණි කුසගිනි වේදනා නසනවා අලුත් කුසගිනි වේදනාව උපදවන්නේ මාගේ ජීවිත පැවැත්ම යාත්‍රාවද නිවැරදි දිවි පැවැත්මද පාසු විහරණයද වන්නේය මහරජාණනි කුකුලාගේ මේ තුන්වෙනි අංගය ගන්න ඕන කියනවා ඒ කියන්නේ මොනවා කළත් හාර හාරා තමයි ගන්නෙ එහෙමයි ස්වාමී කුකුලා ඒ වගේ මොනවා වැළඳුවත් ප්‍රතිවේසා කළා භික්ෂුවක් අරහත්ත්වයේ පිණිස පුහුණු වෙන භික්ෂුවක් යමක් දැක ගමන් කටයුතු බා ගන්නෑ ස්වාමීන් දැන් අපි විකාලෙන් වැළකමි කියලා සිල්පදේ සමාදන් වෙලා ඉන්නකොට ඒ සිල්පදේ රකින්න අවස්ථා තියෙනවා. ඒ නමුත් අර ආරේ ඒක මෙහෙමයි. ඉතින් ප්‍රාත්‍යවේසා කියන්නේ කටින්ම කියන එක නෙවෙයි. ඒ ඒ ඒ ආහාරය ගන්නකොට මේ තමන් කල්පනා කරන විදිහ. එහෙමයි. ඊට පස්සේ ඒකට උදාහරණයක් කියනවා මහරජාණන් දේවාති දේව භාග්‍යතුන් වහන්සේ විසින් මේ වදාරන ලද්දේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා කාන්තාරයේ අතරමං වූයේ කුසිය දරුමස අනුභව කරන ලෙසින් දානෙව ගන්න කියලා. ඒ කියන්නේ මහන්සයා කාන්තාරයක යනකොට කෑම බීම ආහවර වුණා. අම්මයි තාත්තයි පුතයි. ඉතින් කරගන්න දෙයක් නැතුව තාත්තා අම්මාගේ පැත්තට දරුවා දැම්මා. ඊට පස්සේ අම්මා දරුවා තාත්තගේ පැත්තට දැම්මා. මේ දරුවවක් කාලා ජීවත් වෙමු කියලා. උපමාවක්. එහෙමයි සම්. ඊට පස්සේ එහෙට මෙහෙට දානකොටම දරුවා මැරෙනවා. ඉතින් ඒ දරුවගේ මාස් අර අම්මයි තාත්තයි කද්දී අනේ අපේ දරුවා කොහොම අපිට මොකක්ද උනේ කියලා ආහාරයට ගන්නවා රස මිහිරක් බලනවද ලුණු මදි කැවුතු මාස නේතන ඇටකටු වැඩි ඒව හොයනවද මොකටද ආහාරය ගන්නෙ කාන්තාරෙන් ඈතර වෙන්න පුත්‍ර මාංශයක් වගේ. නිසා පාත්‍රයට ලැබිච්ච දාණය ටික රසයි නිරසයි කියන්නේ නැතෝ. කල්පනා කරන්න තියෙන රසයිද නිරසයිද කියලා නෙවෙයි. මම මේක ගන්නෙ මේ ශාරීරිය හදාගන්න නෙවෙයි. මට මේ ජීවිත යාත්‍රාව පටන් මේ පවත්වාගෙන මේ සංසාරේ නිදහස් වෙන්න කියලා. ඊළඟට කරත්තේක කඩෑනේට තෙල් දාන්නේ ලස්සන වෙන්නවත් මොකක්වත් නෙවෙයි. ඒක කැරකෙන්න හොඳට. ඒ වගේ කරත්තේ කඩෑනේට තෙල් දානවා වගේ ආහාර ඩිංගිත්තක් ගන්නකෝ මේ ජීවිතේ පවත්වාගෙන යන්න. ඊට පස්සේ සාගෙන්ෙන් පීඩිත ශාරීරික යැපීම පිණිස පමණක් මෙසේ ආහාර ගන්නෙ. කෑම ගැන පෙරේත නෑ. අරහත්ත්වයට පත් වෙන ජීවිතය එහෙම ස්වාමීනි. සොඳුරුයි. පහසුවෙන් යැපෙනවා පහසුවෙන් පෝෂණය කරනවා. ওই තුන්වෙනි කාරණාව අපි ඉතුරු දෙකේ නම් විරාමයෙන් පස්සේ එහෙමයි. ස්වාමීනි අවසරයි. ඔව් මහත්මයා දැන් අර මේ අරහත් මාර්ගයේ විස්තර කරගෙන යන්නේ රහත් වෙන්න ඕන කෙනෙක්ගේ තියෙන ගුණ ධර්ම ඒ උත්තරමයේ ගුණ ධර්ම පුරුදු කරන හැටි කුකුලාගේ ගන්න හතරවෙනි අංගය තමයි කුකුලා ඇස් ඇතිව සිටියේ නමුත් රාත්‍රියට අන්ධ වෙයි රාත්‍රියට රාත්‍රියට ඇස් වෙන්නේ රාත්‍රියට ඇස් වෙන්නේ දැන් සත්තු ගැනත් අපිට ඉගෙන ගන්න වෙන්නේ මේකෙන්ම ධර්මයෙන්ම ඉතින් ඊට පස්සේ කුකුලාට ඇස් වෙන්නේ නැහැ දැනට ආන්න ඒක ගන්න කියනවා අරහත්ත්වයටපත් වෙන කෙනත් ඒ ගුණය ගන්න කියනවා කොහොමද ගන්නෙ? මහරජාන්නේ පිළිවෙතෙහි යෙදෙන භික්ෂුව විසින් අන්ධ නොවි සිටින නමුත් සිත කෙලෙසෙන රූප ඉදිරියේ අන්ධයෙකු මෙන් සිටිය යුතුයි. ඇහෙන් යමක් බැලුවට පස්සේ රාග දේශ මොහ හැවිස්සෙනවා නම් ඒවා ඉදිරියේ අන්ධෙක් වගේ ඉන්නවා පේන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. දැන් අද කාලේ තියෙන රූප ඉදිරියේ අන්ධයත් බලනවා. එහෙමනේ තියෙන්නේ. එහෙමයි. ආරණ්‍යේ සිටියත් ගමට පිටුසිඟාවේදීත් කෙලෙස් හට ගන්නා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී අන්දේකු, බිහිරෙකු, මෝඩේකුසේ සිටිය යුත්තේය. නිමිති නොගත යුත්තේය. විශේෂ සටහන් නොගත යුත්තේය. මහරජාණන් කුකුලාගේ මේ සිවණ අංගය ගත යුත්තේය. මේ විදිහට පින්ඳ පාත ගියත් කොහේ ගියත් ඇහෙන් රූප බලලා කනෙන් ශබ්ද අහලා අරමුණු ගන්නෑ. එහෙමයි ස්වාමී. දැන් කුකුලා රැයට අඳ වෙන්නේ අන්දෙක් නිසා නෙවෙයිනේ. රාත්‍රියට හැපෙන්නේ. එහෙමයි ස්වාමී. එතකොට නමුත් ඔහු අන්දෙක් නෙවෙයි. ඒ වගේ ඒ අංගේ අරගෙන අකුසල් ඉදිරියේ ඇස් පෙනුනත් අන්දෙක් වගේ ඉන්න කියනවා. එහෙමයි ස්වාමී. අහන දේවල් වලින් හිත ඇවිස්සෙනවා නම් කන් ඇහුණත් බීරෙක් වගේ ඉන්න කියනවා. දැන් මේකේ තියෙනවා මහරජාණනි මහා කච්චාන මහතෙරුන් වහන්සේ විසින් මේ වදාරන ලද්දේ ඇස් ඇති නමුත් අන්ධේ කුසෙයින් කන් ඇති නමුත් බහිරේ කුසෙයින් නුවණ ඇති නමුත් මෝඩේ කුසෙයින් බල ඇති නමුත් දුර්වලේ කුසෙයින් ඒ ඒ අවස්ථාවන්ට පරිදි සිටිය යුත්තේය තමා රකින්න පිණිස මලකුණක් සින් සිටිය යුත්තේය ඔන්න අරහත් මාර්ගය මෙන්න රහතන් වහන්සේගේ අරහත් සොඳුරු මාවත. ස්වාමීන් ඉන්ද්‍රිය සංවරය ගැනද? ඉන්ද්‍රිය සංවරය. එහෙමයි ස්වාමීන්. දැන් අද කාලේ කොහොමද ඇවිස්සේ නැවිස්සේ? එතකොට තමන් මෝඩව සිටියේදී දාර්ශනික ලෙස පිණි සිටින ආකාරය. එහෙමයි ස්වාමීන්. දැන් මේකේ තියෙන්නේ තමන් ඥානවන්තයෙකු විදිහට ඉඳලා ඥානවන්තයෙක් වෙද්දීනු ඉන්නේ මෝඩෙක් වගේ. එහෙමයි. ඊට පස්සේ ඇස්කන් ආදී තියෙන නමුත් ඉන්නේ බිහිරික් වගේ. ඇහෙන්නේ වගේ ඉන්නවා. බැන්නත් ඇහුන්නේ නැති ගානක් ඉන්නවා. ගානක් වන්නේ. ස්වාමීන් එහෙම සංවරය කරනකොට මේ අපිට මේ හැමදේම ගන්න ගියාම තියෙන පීඩාව මෙච්චර කියලා අපිට දැනෙනවා. ඉලවරක් නෑනේ මහත්තයා ආහන දකින්න හැම දෙයකින්ම. අපිට උනත් දැන් බයින හැම දෙයක්ම අහන්න ගියාට පස්සේ මොකද්ද මහත්තයා අපි බැනුම් අහන්නද මනුස්ස ලෝකෙ ඉපදුනේ. බයින එකේ බැනපු දෙන් කියලා ඕන බැනුම් අහන අය. දැන් මිනිස්සු බලන්න ඔය සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත නම් හරි පුදුමයි. ගෙදර ඉඳින් ගෙදර බවලතාගෙම බැනුම් අහනවා. ඊට පස්සේ ඉන්ටර්නෙට් ගිහලා YouTube එකෙම කාට හරි බයින එකක්ම අහනවා. ඒතර මේ මිනිහට බැනුම් ඇහිලි විතරයි. එහෙමයි ස්වාමීනි. එහෙම නේද හොඳට බලන්න. හොඳට බලන්න කොච්චර අනවන වෙලාද මිනිහගේ ජීවිතේ කියලා. හොඳට නුවණ කාරණා තේරෙන කෙනා බයිනේම බලන්නේ. අනිත් අයට ගරහ කරන ඒවා අපහාස කරන ඒවා බලන්නේ. එයාව දන්නවා මේක බැලුවොත් මගේ හිත ඇවිස්සෙනවා. එහෙමයි ස්වාමී. මේ ළඟට තමන් සරණ ගිය බුදුරජාණන් වහන්සේ ධර්මයේ බුදුන් ලංකාවේ උපන්නා. ඔය මල විකාර අහන්න යන්නේ. එහෙමයි ස්වාමී. ඊළඟට එක එක්කෙනාගේ මේ බඩ යන භාවනා ක්‍රම. ඕව අහන්න යන්නේ. මොකද හිත කෙලසෙනවා. විචිකිච්ඡාව උපදිනවා. ඉතින් සමාජයේ අන් අයට මඟ පෙන්වන මහ තෙරුන් වහන්සේලා ඒව බල්ලා විග්‍රහ කරලා දෙනවා. ඒව කරන්නේ උන්වහන්සේලා සමාජ නියමෝ නිසා අපි පිළිසරණක් හොයන අය. දෙමෝපියෝ කරන මහයෝන් කරන වැඩ පොඩි උන් කරන්නේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඌ යන්නේ අම්මනේ පොඩි උන්නේ කන්නේ. පොඩි උමුත් යන්නේ නැහැ නේ. ඒ නිසා අපි අපේ කර්ම දරගන්න ඕන. නිසා පාඩුවේ මේ ගාහන් කරුණු ඉස්මතු කරන්න ඕන නිසා අපිත් මේ යම් යම් කරුණු උපමාවට ගන්නවා මිසක් තේරුමක් නැහැ. එක එක්කෙනා Taman රහත් කියලා හෝ Taman මාර්ගඵල කියලා හෝ විහාන ලැබලා කියලා හෝ දෙවියෝ කතා කරනවා කියලා හෝ මොන හරි එක එක්කෙනාට ස්වාධීනව තම තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් තියෙනවා. ඒව කරගත්තාම අපි මුලා නොවි මේ ධහම අහන පිරිසක් ඉන්නවනේ. ඒ පිරිස මුලා නොවියම පිරිසයි මේ කියන්නේ. ඒ නිසා මේ තවත් කෙනෙක්ගේ පිරිසක් කඩා ගැනීම පිණිස නෙමෙයි. නැත්තටම මේකේ අපේ අර්ථේ පින් තියෙන කෙනෙකුට දහම් දායාදේ ලබා දීම පිණිස මිසක් අලුතෙන් පිරිසක් එකතු කර ගැනීම නෙවෙයි. ස්වාමීන් එහෙම නොකළොත් අර පින තියෙන කෙනාගේ අවස්ථාව පින දැන් මේ ධර්මයේ කිව්වේ නැත්නම් ධර්මයේ සොයාගෙන යන කෙනාටත් අවස්ථාවක් නැහැ. එහෙමයි ස්වාමීන්. ඒ නිසා සමහර මේ දහම් වැඩපිළිවෙලෙන් ප්‍රයෝජන ගන්න තව අවුරුදු 50කට පස්සේ ඉපදෙන කෙනා වෙන්න පුළුවන්. එහෙමයි. ඒකයි අපිට තේරෙන්නේ මේවා. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය හරියට ඕන. ඉන්ද්‍රිය සංවරය හරියට ඕන. හැම අහුකුණක්ම මේ මේ හොය හොයා හොය හොයා හොය හොයා හොය හොයා යන යාමක් මේ බුද්ධ ශාසනේ නෑ. එහෙමයි ස්වාමීනි. මේ ඉදිරියට තියෙන ලස්සන විස්තර තියෙනවා. අරහත් මාර්ගය. ඒකට තේරෙනවා රහතන් වහන්සේලාගේ යුගයෙන් කොච්චර අපි ඈතකට ඇවිල්ලාද කියලා. ඒ ಗುಣධර්ම වලින් කොච්චර අපි ඈතකට ඇවිල්ලාද කියලා. එහෙමයි සම්මා. ඒකයි. ඊට පස්සේ තවද මහරජාණනි පස්වෙනියන්ගේ කුකුලා ගල් දඬු පොළු මුගුරු ආදීන් පහර ලබන විට උනත් සිය වාසස්ථානයේ අත්නොහරි. කුකුලාට කොච්චර ගැහුවත් ඒක ළඟින තැන තමයි යන්නේ. ගහන්න ගහන්න එතෙන් යන්නේ. ඒ වගේ මහරජාන් පිළිවෙතේ යෙදෙන භික්ෂුව විසින් සිවුරු මැසීමේදී වේවා අලුතෙන් කටයුතු කිරීමේදී වේවා වාක්පිළිවෙත් කිරීමේදී වේවා ධර්මයේ හැදෑරීමේදී වේවා නුවණ යොදා මෙනෙහි කිරීමේ මෙනෙහි කිරීම අත් නොහල යුත්තේය මහරජාන්නේ යම් මේ නුවණ යොදා මෙනෙහි කිරීම. ඒ කියන්නේ නුවණින් මනසිකාර කරන යෝනිසෝ මනසිකාරය. එහෙමයි. මෙය පිළිවෙතේ යෙදෙන භික්ෂුවගේ වාසස්ථානයයි කියනු ලැබේ. සියලු කටයුතු වලදී ස්වාමීන් සියලු කට මොන වැඩ තිබ්බත් ගල් මුල් වලින් පාර ලැබෙනකොට කුකුලා ඉන්න තැනම ලගිනවා වගේ කොච්චර වැඩ කටයුතු යෙදුනත් නුවණින් කල්පනා කරන එක නම් අත්හරින්නේ නැහැ කියන්නේ. සුළු භික්ෂුවගේ වාසස්ථානයේ වනාහි යෝනිසෝ මනසකාරය. නුවණින් කල්පනා කිරීමටද නුවණින් ධර්මා භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ ජීවිතයට ගලපා ගලපා විමසනවා. එහෙමයි. කෙලෙස් සංසිඳන ආකාරයට විමසනවා. කෙලෙස් ඇවිසින විදිහට නෙමෙයි. ඒ විදිහට යෝනිස මානසිකාරය කියන එක අපිට ඕලාවික වශයෙන් තේරුම් ගන්න තියෙනවා. එහෙමයි. නැත්නම් ඒක ආශ්‍රව සංසිඳන ආකාරයට කල්පනා කිරීම තමයි යෝනිස මානසිකාරය කියන්නේ. එහෙමයි. එතකොට මහා මහරජාණන් කුකුලාගේ ওই පස්වෙනි අංගය ගන්න ඕන. මහරජාණන් දේවාති දේව භාග්‍යතුන් වහන්සේ මේ වදාරා මහණෙනි විශ්වහට සෝකී පියාගෙන් ලැබෙන වාසස්ථානය කුමක්ද? එනම් මේ සතර සතිපට්ඨාන. නුවණින් විමසනකොට සතර සතිපට්ඨානෙ හිත පිහිටන්නේ. එහෙම නැත්නම් සතර සතිපට්ඨානයේ සිහිය පිහිටවීම තමයි නුවණින් විමසීමට ආයිත් වෙන්නේ. එහෙමයි ස්වාමී. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළන ඉස්සර කැටකිරිල්ලක් ආකාශේ පියාක්සාගෙන යනකොට උකුස්සෙකුට වුණා. ඉතින් කැටකිරිල්ල කියාගෙන යනවා අනේ මට මේ තාත්තගෙන් ලැබිච්ච තැන පියවුරු මින්ද බැරි වුණා. එතකොට මේකගේ උජාරුව කියලා කුසා කල්පනා කරනවා. ආයනතෝ එදෙන්න ඵල මේ මම අල්ලා ගන්නන්තෝ කියලා. ඒතෝගේ උරුමේ කොහෙද කියලා පස් පෙදල් යට කියලා. ඊට පස්සේ එන අතෑරියා. අතෑරියට පස්සේ කැට කිරිල්ල පස් පෙදල් යටට ගිහී මේ උඩ ඉඳගෙන මේ කුසට කියනවා දැන් වරතෝ කියලා. ඔකුස වේගින් එනකොට අර කැට කිරිල්ල පස් පිටි යටට ගියා. අර කුසගේ පපුව පස් පිටල්ලේ වැටිලා මැරුණා. එහෙමයි සාම. බේරුණේ තමන්ගේ තැන හිටපු නිසා අහුුණේ තමන්ගේ තැනින් ඈතට ගිය නිසා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි නුඹලාටද පියා සන්තක දෙයක් තියෙනවා. පියාගේ උරුමයක් තියෙනවා. ඒ වනාහි සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානයෙන් බැහැර වුණ තැන මායя ඔබව ග්‍රහණය කරගන්නවා. ඒ නිසා සකේ පෙත්තිකේ විශේෂ තමන්ගේ පියාගේ විශී වාසය කරන්න විහෙරත වාසය කරන්න එහෙමයි ස්වාමී පියාගේ භූමියෙන් ඈතට යන්න එපා කියමු නිසා භික්ෂු මොන වැඩ කළත් යම් සිහි කල්පනාවක් එන්න ඕන සිහි කල්පනාවක් එන්න ඕන මානසිකාරයෙන් එන්න ඕන මහරජාණෙනි ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් මේ වදාරන ලද්දේ මනවින් දමණය වූ හස්ති රාජයා තමාගේ සොඬ නොපාගයි. තමාගේ ජීවිත පැවැත්ම පිණිස වැළඳිය යුතු දේ නොවැළඳිය යුතු දේ මැනවින් දනි. එසේම අප්‍රමාදීව වසන දැන් මේක කියනවා හස්ති රාජයා. තමන්ගේ ජීවිතේම පවත්න්නේ හොඬ වැදින්න මහත්තයා. එහෙයි. මුළු ජීවිතේම පවත්න්නේ හොඬ වැදින්නේ. නාමනේ කන්නේ බොන්නේ හැම එකම. ඉතින් කවදාවත් ඇතා දමණය මැනවින් දමණය වුණ ඇතා පෙරලිලා හිටියත් හොඬ වැල කකුල් දෙක අස්සේ ගහගන්නේ නැහැ. හොඬ වැල කකුට පෑගෙන්නම දෙන්නේ නැහැ. අපි අහලා නැතිවනේ. එහෙමයි ස්වාමීනි. හොඬ වැල පෑගෙන්න දෙන්නේ නැහැ. ආන්නේ වගේ තමයි අප්‍රමාදීව වසන බුද්ධ පුත්‍රයා විසින් උතුම් මානසිකාරයෙන් යුතු බුදුරජුන්ගේ වචනේ දැන දැන නොපෑගිය යුත්තේ. සී කල්පනාවෙන් ඉන්න කියන බුද්ධ වචනේ පාගන්න එපා කියනවා. භික්ෂුවගේ මුළු ජීවිතේම කියන්නේ බුද්ධ වචනේ. වැඩපළ කරද්දී කතා බහ කරද්දී බුද්ධ වචනයට අගහුරයක් වෙන්න දෙන්න එපා. එහෙමයි ස්වාමී. වැඩපළ කරද්දී කටයුතු කරද්දී නුවණින් විමසන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ දේවල්. ඒක පෑගෙන් යට යවෙන්න දෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ කල්පනාවෙන් සිටින විට ඒ සිහි කල්පනාව සතර සතිපට්ඨානයේ තුලද පිහිටන්නේ. සතර සතිපට්ඨානයේ සිහිය පිහිටන්නේ. එහෙමයි. සතර සතිපට්ඨානයේ සිහිය පිහිටන්නේ. ඉතින් ඒ නිසා මේ සුන්දර වචනයක් මේක මහත්තයා. ඇතා දමණය වුණ ඇතා කවදාවත් කකුලෙන් හොඬවැල පාගන්නේ ඒ වගේ යම්කිසි භික්ෂුවක් බුද්ධ වචනේ පාගන්නේ නැත්නම් ඔහු තමයි රහත් වෙන්නේ. බුද්ධ වචනෙට ගරහන් නැත්නම් බුද්ධ වචනෙට ප්‍රශංසා කරනවා විහිළුවකටවත් බුද්ධ වචනේ ගන්න නැත්තම් විහිළු කරන්න ගන්න නැත්තම් එහෙම ස්වාමීනි ඔහු තමයි රහත් වෙන්නේ ඒකට ඒකනේ අරහත් මාර්ගය ගිහි මිනිස්සු පාලි වචන අරන් කොච්චර කුණුහරු පදනවද ওই ස්කෝලවල කැම්පස් වල එහෙමයි ස්වාමීනි ඕන්ට නම් අරහත් වේ ගොඩාක් ඈතයි අරහත් මාර්ගය වැහෙනවා ස්වාමීනි මාර්ගය වැහිලා යනවා ඉතින් ඒ නිසා මේ ওই <laughs> විදිහට තමයි කියනවා මේ කරුණු කාරණා තේරුම් ගන්න. එහෙමයි ස්වාමී. අර කුකුලා කොහි මේ කොච්චර ගැහුවත් ළඟින තැනම ඉන්නවා වගේ මොන ප්‍රශ්න වුණත් ධර්මයෙන් ඉන්නවා. අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඒ වගේ චරිතය. මොන ප්‍රශ්න වුණත් ධර්මයෙන්ම ඉන්නවා. බුද්ධ වචනයම ශ්‍රේෂ්ඨ කරගන්නවා. එහෙමයි ස්වාමීන්. බුද්ධ වචනයම ශ්‍රේෂ්ඨ කරගන්නවා. ඉතින් මේ වගේ එක චරිතයක් හරි අපිට දකින්න කියන්න ලැබීම ශ්‍රේෂ්ඨයි. අද කාලේ ගොඩාක් අපි අද කාලේ ගොඩාක් අය බලනකොට රහත් වුණා කියලා එහෙම ගන්නකොට තමන් රහත් වුණාට පස්සේ බුද්ධ වචනේ පාගනවනේ. අපේ ලොකු ස්වාමීන් වහන්සේට හාමුදුරනමක් ඇවිල්ලා කියලා තිබ්බා. ඔබ වහන්සේ රහත් වුණොත් එහෙම අර සතර සතිපට්ඨාන සූත්‍රය වෙනස් කරනවා කියලා. ඒ කියන්නේ ඔබ වහන්සේ වෙනස් කරනවා. ඒ කියන්නේ දැන් තියෙන සතර සතිපට්ඨාන සූත්‍රය වැරදි කියන එකනේ හාමුදුරු කියන්නේ. එහෙමයි ස්වාමීන්. ලොකු ස්වාමීන් වහන්සේ හාමුදුරන්ට කිව්වා යම් දවසක මං රහත් වුණාට පස්සේ සතර සතිපට්ඨානේ සූත්‍රේ වැරදි කියලා හිතනොත් මම සූත්‍රේ වැරදි කියලා හිතන්නේ මගේ අරහත්වේ වැරදි කියලා මං හිතනවා කියලා. එහෙමයි සාමි. කොහොමද? දැක්ක නේද මේ සත්පුරුෂයන්ගේ වැඩපිළිවෙළවල් ඒ ඒ උත්තරයන්ගේ ජීවිතේම පේන හැටි. එහෙමයි. නේ? ඒ නිසා කොහේ හරි ලෝකික කෙනෙක් බුද්ධ වචනයට ගරු කරමින් වාසය කරනවාද ඔවුන් ඒ අරහත් මාර්ගයේ යන අය බුද්ධ ශ්‍රාවකයෝ උතුම් බුද්ධ පුත්‍රයෝ ත්‍රිපිටකයට ගරහමින් බුද්ධ වචනයට ගරහමින් ඔය සූත්‍ර වැඩන්නේ කියලා කියමින් කොමන වූ ධර්මයන් දිස්පක්ෂ කරන්නේ කොයි ශාස්ත්‍රඥ වහන්සේද සරණ යන්නේ ඒ නිසා ඇතා තමන්ගේ හොඬවැල පාගන්නේ වගේ භික්ෂුව බුද්ධ වචනේ නම් පාගන්නේ. ඒ නිසා සොඳුරු අරහත් මාර්ගයේ ওই කාරණා දෙකයි කිව්වේ. තව තියෙනවා ගොඩාක් විස්තර. 150ක් උපමාවලින්. ඉතින් ඒ නිසා අපිට ඒවත් අහන්න ලැබුණත් වාසනාව පහදින්න විවේචනය කරන්න යන්න එපා. අපිට තේරෙනවා පැහැදිලිව අපිටත් මේ ගුණධර්ම දිනු කරගන්න එක අමාරු වෙලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. පහදින්න අනේ රහතන් වහන්සේලාගේ යුගයේ කොහොම වෙන්න ඇතිද කියලා. ඒ නිසා අපි කාටත් මේ ගුණ ධර්ම දියුණු කරගන්න වාසනාව ලැබේවා. අවසරයි ස්වාමීනි අද දවසේ ඔබ වහන්සේ අපට අනුකම්පාවෙන් මේ උතුම් දහම් කාරණා පවසවදාලේ. අපිට තවත් අවස්ථාවක මේ අවස්ථාව උදා කරගන්නමින් අපි ඊළඟ පරිච්ඡේදයේ ඔබ වහන්සේගෙන් උතුම් දහම් කාරණා අහලා දැනගන්න සතුටේ අපට අවසර ලැබේවා. අද දවසේ අපේ වේලාව නිමා වෙනවා ස්වාමීනි. පින්නතුනි අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වයේ දරන ලද්දේ අංක 11 අනුරහරස්පාර අනුරමාවත කළුබෝවිල යන ලිපිනේ පදිංචි පින්වත් ගායත්‍රි පත්මසේකර මහත්මිය විසින් මේ පින්වතුන්ට උතුම් පුණ්‍යානුමෝදනාව සිදු කරන්න අපි පින්වත් ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරමු අවසරයි ස්වාමීනි අද දින මිලිඳු රාජ ප්‍රශ්නයේ සදහම් පිළිසඳර සඳහා දායකත්වයෙන් දරන්නේ නොවැම්බර් 11 අනුර හරස්පාර අනුරමාවත කළුබෝවිල යන ලිපිණී පදිංචි පින්වත් ගායත්‍රි පත්මශේකර මහත්මිය විසින් අටවෙනි මාසේ 21 වෙනි දිනට උපන් දිනයේ සමරන දිනායා සනුචි රූපසිංහ මිනිබිරියට සිත ප්‍රාර්ථනා කරන්න තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. ඉතින් මේ නැත්තම් විශාල පිනක් භාග්යක් ලබා ගත්තා. ඒ තමයි අරහත් මාර්ගයේ අරහත් මඟ ගැන දේශනා කරන වැඩපිළිවෙලේ පළවෙනි වැඩසටහන ආරම්භ කරන්න මේ අත්තන්ට වාසනාව ලැබුණා. ඉතින් ඒ නිසා සන්තෝෂයටපත් වෙන්න මේ පින්වතුන් ඒ ගුණ ධර්ම අහන්ත ලැබීම ගැන. ඉතින් අද දවසේ මේ පින්වතුන් රැස් කරගත්ත සීලු පින් සීලු දෙවිවරුන්ට අනුමෝදන් කරමු සීලු දෙවියෝ සතුටින් අනුමෝදන් වේවා. සුපුරුදු සේම අදිෂ්ඨාන කරනවා පින් පමුණවනවා මේ රැස් කරගත්ත පින් බලේ ඒ වගේම උතුම් සම්බුදු බලයෙන් පසේබුදු ගුණ බලයෙන් රහතුන්ගේ තේජසින් මේ ලක්දිරණත් බුද්ධ ශාසනය සිංහල ජාතියත් සුරකීවා ඒ වගේම අභිමානවත් සිංහල රට දැය ආගම ගැන කැක්කුමක් තියෙන සිංහල නායකෙක් අපිට පහළ වේවා. ඉතින් ඒ නිසා මේ ප්‍රාර්ථනාව අපේ හිතේ තිබෙනවා. ඉතින් ඒ සියලු පින් දෙවිවරුන්ට අනුමෝදන් වේවා. ඒ වගේම මේ පින්වතුන් නම් මිය පරලෝකීය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරම පූජනීය කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ධර්ම අවබෝධය ලබත්වා ගරුතර මහා සංඝරත්නයේ අනගහරිකා මෑණිවරු මේ පින් අනුමෝදන් වී ධර්මාභෝධය ලබත්වා එවන් විශේෂයෙන් 21 වෙනි දිනට 8 වෙනි මාසේ උපන් දිනේ සමරන දිනායා සනුජි රූපසිංහ මිනිබිරියට මේ පින් අනුමෝදන් වෙලා ඒ මිනිබිරිය නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා බුද්ධානුභාවයෙන් රහතුන්ගේ මේ උතුම් ගුණවල තේජානුභාවයෙන් ඒ දරුවගේ අනාගතයේ සුවපත් වේවා දියුණුවටමපත් වේවා දහමෙන් පිළිසරණ ලැබේවා ඒ වගේම පින්වත් ගයාත්‍රි පත්මශේකර මහත්මිය ඇතුළේ පවුලේ සියලු දෙනාට මේ පින් බලයෙන් සියලු යහපත කුසල් දහම් දිනු වේවා. ඒ වගේම ශ්‍රද්ධා රූප වාහිනී ලක්විරු ගුවන් විදුලියේ ධර්ම දාන පවත්වන පින්වතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබ සියලු දෙනාටත් රූප වාහිනී ගුවන් විදුලියේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ට පින් සිදු වේවා. කාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ගෝරතර සංසාරයෙන් නිදහස් වෙන්න මේ රැස් කරන සියලු පින් හේතු උපකාර වේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි අවසරයි ස්වාමීනි පින්වතුනි අද දවසෙත් ඒ උතුම් අරහත් මාර්ගය පිළිබඳ උතුම් දහම් පද බිඳුර ආදි ප්‍රශ්නේ සදාම් පිළිසඳර ඔස්සේ අපට අනුකම්පාවෙන්ම පින්වත් ස්වාමින් වහන්සේ පවසා වදාලා ඉතින් අපි ධර්ම දානමේ පින්කම සිදු කරගෙන මේ මොහොතේ රැස් කරගන්න මහත්ඵල මහානිසංස පුණ්‍ය ධර්මයන් වගේම අපි එකිනෙකා වශයෙන් මේ මොහොතේ මේ දහම් පිළිසඳර අනුමෝදන් වෙමින් රැස් කරගන්න සියලු පුණ්‍ය සම්පතත් අපගේ පින්වත් ස්වාමින් වහන්සේට අපි අනුමෝදන් කරමු සියලු පින් අපේ පින්වත් ස්වාමින් ස්වාමීන් වහන්සේ අනුමෝදන් වීමෙන් උන්වහන්සේට සියලු සුවපත් භාවයේ සැලසී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා සාදු සාදු සාදු එහෙමනම් ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ එමෙන්න ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ මහා සංඝරත්නයේ ආශිර්වාදය ඇතිව ඊළඟ මිලිඳු රාජ ප්‍රශ්නේ උතුම් සදහම් පිළිසඳර රැගෙන ඔබ මුණ ගැහිීමේ අපේක්ෂාව අපි හදවතේ රඳවා ගන්නවා. එහෙමනම් නැවත මුණ ගැහෙමු. එතෙක් ඔබ සෑම සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. Thank you.